ප්‍රතිපත්තියක් සේපත් කළා. තැනෙලෝ පෙරවරු 8යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පාත්වන දේශකයන්න් වහන්සේ බලපිටිය වනදූව ශ්‍රී පවරින්දාරාම විහාරාධිපති රුණු විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයනාංශයේ කතිකාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද බලපිටියේ ශ්‍රී සීවලී ස්වාමීන් වහන්සේ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 උදකෝරෝ හන්තේ පාටිකංකි තබ්භානි කතමානි චත්තාරි භූමි භයං කුම්භීල භයං ආවට්ට භයං සුසුකා භයං තී සාදු සාදු සාදු කාරුණික පින්නතුනි මේ පින්නතුන්ට ධර්ම දේශනා කරන්න මම මාතෘකාව හැටියට සූත්‍ර පාඨයක් සබා ගත්තා. ඉතින් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ වික්ඛු වග්ගයේ එන සාතුම සූත්‍රය ඒ සූත්‍රේ නම තමයි සාතුම සූත්‍රය. මේ සූත්‍රයෙන් ගිහි පැවිදි දෙපාර්ශවයටම තමන්ගේ ජීවිතේ කිසිඳු සැක බියක් සංඛාවකින් තොරව ගත කරන්න ලස්සන ධර්ම කරුණු හතරක් උගන්වනවා මම මුලින්ම මේ සූත්‍රයේ මුල් විස්තරය ඔබට කරලා ඉන්නම්. අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ චාතුමා කියන බොහොම ලස්සන සුන්දර පිටිසර ගම්මානක වැඩ ඉන්නවා මේ සූත්‍රම කියන මේ සාතුමා ගම හැදිලා තිබුණේ ආමල කීවනේ ආමල කියලා කියන්නේ පාලියෙන් නෙල්ලි වලට සම්පූර්ණයෙන්ම නෙල්ලි ගස් වලින් සමන්විත ලස්සන සුන්දර වනාන්තරයකින් වටවුණු ගමක් තමයි සාතුමාව කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ විවේක්‍ය සුවයෙන් ආනන්ද හාමුදුරුව සමග මේ කියන කාලේ මේ චාතුමාවේ වැඩ හිටියා. මේ කාලේ සරියුත් මහ රහතන් වහන්සේගේ හා මුගලන් මහ රහතන් වහන්සේගේ අලුත මහාන වෙච්ච අලුත් භික්ෂුන් වහන්සේලා 500 නම බුදුහාමුදුරුව හමු වෙන්න මේ චාතුමාව කියන ගමට වැඩම කළා. ඉතින් අලුතෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා නිසා තවම සාසනික හැසිරීම් පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා වෙන්න ඇති මුන්නහන්සේලා චාතුමාවට ඇවිල්ලා මහ විශාල ශබ්ද නගමින් ගෝසා කරමින් සිනහසමින් කතා බහ කරමින් තම තමන්ගේ වැඩපිළිවෙළවල් කරගෙන යන්න ගියා. එක් අයෙක් සිවුරු පාත්‍ර තියෙනවා, තව කෙනෙක් සේනාසන පනවනවා, තව කෙනෙක් ඇඳ පුටු උස්සගෙන එනවා. මේ හැම වෙලාවකම හැමෝම හයියෙන් ශබ්ද නගලා කතා කරනවා. තව වෙලාවක හිනහ වෙනවා. ඉතින් මේ මහ විශාල ගෝසාව ශබ්දය අහගෙන ඉඳලා අපේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා "කේ පනේතේ ආනන්ද උච්චා සද්දා මහා සද්ධා කේ වට්ටා මඤ්ඤේ මච්ච විලෝපේති" හරි ලස්සන කතාවක් මේ අහන්නේ ආනන්ද හරියට කේ වට්ටා මඤ්ඤේ මච්ච විලෝපේති මාළු වල්ලන ජීවරය පිරිසක් මාළු දන අදිනකොට මහ හයියෙන් කෑ ගහනවා ගෝසා කරනවා සද්ද කරනවා වගේ එහෙම නැතිනම් මාළු වෙනද පොලක මිල ගණන් සබනකොට ඒ ඒ අය මහ හයියෙන් ගෝසා කරනවා වගේ මේ චාතුමා විහාරයේ කුච්චා සද්දා මහා සද්දා මහ විශාල සද්ද කරන්නේ ഘോഷා කරන්නේ කවුද කියලා ඇහුවා. මෙහෙම අහනකොට ආනන්ද හාමුදුරුව පිළිතුරු දෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ සරියුත් මුගලන් අගසව් දෙනමගේ අලුත මහාන වුණු ගෝල පිරිසක් කියලා. දැන් බලන්න බුදුහාමුදුරුව මේ වෙලාවේ ගත්ත තීරණය මොකක්ද කියලා සමහර විට ඔබට හිතා ගන්න බැරි තීරණයක් බුදුහාමුදුරුව ඒ භික්ෂූන් ගෙන්නලා කියනවා ගච්ඡත භික්කවේ පලාමේමි වෝ නවෝ මම සංතිකේ වත්තබ්බන්ති මොකද්ද කියන්නේ භික්කවේ මහණෙනි වෝ පලාමේමි නුඹලා මම මේ පන්සලෙන් අයින් කරනවා. ඉවත් කරනවා. අනාමීමි කියලා කියන්නේ ඉවත් කරනවා කියන අදහස. මම නුඹලා මේ පන්සලෙන් ඉවත් කරනවා. ගච්ඡත ඕන තැනක යන්න. නවෝ මම සම්තිකේ වත්තබ්බන්ති නුඹලා මගේ ළඟ නම් ඉන්න එපා කියලා. ඇයි? බුදුහාමුදුරුවෝ මහා කලබලකාරී පරිසරයකට ශබ්ද නගන පරිසරයකට කැමති නැහැ. උන්වහන්සේ නිතරම නිශ්ශබ්දතාවය ප්‍රිය කළා. දැන් අපි අපේ ජීවිතේ හැදගස්ස ගන්න ඕන ගිහි පැවිදි දෙපාර්ශවයම අපි ආගන්තුක තැනකට අලුත් තැනකට යනවනම් අනිවාර්යෙන් නිශ්ශබ්දතාවය අගය කරමින් ඒ පරිසරයට ගැළපෙන පරිදි අපේ චර්යාවන් හැඩගස්ව ගන්න අපි මේ ධර්මදේශනාව අහන ගමන් හිතට ගන්න ඒකයි මා මුලදී කිව්වේ මේ ධර්ම කරුණු චරිතායනය කරගමු කියලා. දැන් මේ ධර්ම කරුණු චරිතායනය කරගන්නවා කියන්නේ ඔබ යම් කිසි අලුත් තැනකට ආගන්තුක තැනකට ගියාම බොහොම නිශ්ශබ්දව ඒ පරිසරයට ගැලපෙන විදියට ඒ පරිසරයට කරදරයක් නොවන විදියට තමන්ගේ හැසිරීම් සකස් කරගන්න හිතට ගන්න පුරුදු වෙන්න එහෙම වුණොත් ඔබට ඒ එතන දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් නැත්නම් වෙන්නේ බුදුහාමුදුරුවෝ මේ අලුත් හාමුදුරුවෝ 500 පන්සලෙන් ඉවත් කළා වගේ ඔබටත් ඒ තැන ඉන්න බැරි වෙනවා දැන් මේ අලුත මහාන වෙච්ච හාමුදුරුවෝ ටික පන්සලෙන් පිට වෙලා චාතුමාවේ සංතාගාරේ බොහොම කලස්කල්ලෙන් සමහරු හඬනවා, සමහරු බුදුහාමුදුරුව දකින්න බැරි වුණා කියලා දුක් වෙනවා, කතා කරන්න බැරි වුණා කියලා දුක් වෙනවා, කනස් සල්ලෙන් ඉන්නකොට බුදුහාමුදුරුවන්ගේ ඥාති වෙච්ච සාක්‍ය කුමාරවරු පිරිසක් මේ සංතාගාරයට ඇවිල්ලා අහනවා ඇයි මේ බොහොම කනස්පල්ලෙන් දුකින් බුදුහාමුදුරුව තමන්ව පන්සලෙන් පිටත් කළා කියලා කිව්වම මේ කතාන්දරය ඇහුවම එසා කියවරු කියනවා මොහොතක් රැඳී ඉන්න අපි බුදුහාමුදුරුවොත් එක්ක කතා බහ කරලා බලන්නම් නැවතත් ඔබලාට පන්සලට එන්න පුළුවන්ද කියලා. මේ සාක්කියවරු බුදුහාමුදුරුව හම්බ වෙන්න ගිහිල්ලා කතා බහ කරලා අවසානයේ බොහොම ලස්සන උපමා දෙකක් කියනවා. එකක් තමයි බීජෝපමාව. ඒ කියන්නේ සේයථාපි බන්තේ බීජානම් තරුණානං උදකං අලගන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ භාග්‍යතුන් වහන්සේ තරුණ බීජ ඒ කියන්නේ මේ අලුතෙන් පැල කරපු පැල ඇතිවලට කාගේවත් පිළිසරණක් නැතුව සාස්තුවක් නැතුව වතුර ටිකක්වත් නොලබනවා නම් මොකද වෙන්නේ ඒ අලුත් කර ඇති සියල්ල විපරිණාමෝ අඤ්ඤතත්තං සියා වෙනස් බවට පිරිහීමට විනාශයටපත් වෙනවා කියලා කියුවා. එහෙම කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ අලුත් ශාසනයේ අලුත පැවිදි වෙන අයත් හරියට අලුත් පැලෑටි වගේ. අර පැලෑටි වලට සාත්තු සප්පායම පොහොර ටික වතුර ටික නොලබුණාම මැරෙනවා විනාශ වෙනවා වගේම අලුත් පැවිදි වෙන පිරිසට ඔබ වහන්සේලාගේ ආරක්ෂාව අවවාද රැකවරණේ නැති වුණොත් විනාශ වෙනවා මග හැරෙනවා කියන එක කිව්වා. තවත් උපමාවක් දක්වනවා බොහොම ලස්සනට වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ ලදරු වස්සෙකුට අනිවාර්යයෙන්ම ලදරු වස්ස කැමති තමන්ගේ මව්වැස්සිය ළඟ දැවටෙන්න ලදරු වස්ස මව්වැස්සියගෙන් වෙන් වුණොත් එයාටත් බරපතල හානියක් සිද්ධ වෙනවා මේ වගේ භාග්‍යතුන් වහන්සේ අලුත පැවිදි වුණු අයට ඔබ වහන්සේලාගේ ආරක්ෂාව අවවාද අවශ්‍යයි කියලා මතක් කළා. මේ කාරණාවම සහම්පති බ්‍රහ්මය ඇවිල්ලා මේ සූත්‍ර කියන විදිහට බුදුහාමුදුරන්ට විස්තර කරා. මේ ශාක්‍ය කුමාරවරුන්ගේ සහම්පති මහා බ්‍රහ්මයාගේ මතක් කිරීමත් එක්ක බුදුහාමුදුරුවෝ නැවතත් ඒ භික්ෂූන් වහන්සේලා ආරාමයට ගෙන්න ගත්තා. දැන් මේ කතාවේ තවත් තැනක් තියෙනවා අපිට චරිතායනය කරගන්න. ජීවිතෙට එක්කහුව කරගන්න මොකද්ද? දැන් බුදුහාමුදුරුවන්ට ඕනේ නම් තිබුණා තමන් වහන්සේ බුදුහාමුදුරුව මට උපදෙස් දෙන්න කවුරුවක්වත් නැහැ. මම මොකටද මේ ගිහි අය වෙච්ච සාක්්‍යෝ කියන දේවල් අහන්නේ කියලා ඒ අයත් පන්න ගන්න. නමුත් බුදුහාඳුර එහෙම කරේ නැහැ. ඒ අය කියන දේ අහගෙන ඉඳලා ඒ අයගේ ඉල්ලීමට කන් දීලා ඒ හාමුදුරුවෝ 500 ගෙන්න ගත්තා. මොකද අපි මේකෙන් ගන්න ආදර්ශය. අපි සමහර වෙලාවට වැඩ රාජකාරී කටයුතු කරනකොට එක එක්කෙනා අන්න ගන්නවා යන්න කියනවා තව සමහරු ගෙන්න ගන්නවා මෙහෙම වෙලාවක අපි ළඟටත් කවුරු හරි ඇවිල්ලා අපට වඩා පහත් කෙනෙක් වුණත් කමන්නේ අපට වඩා බාල කෙනෙක් වුණත් කමන්නේ. සාධාරණව කරුණු කියනවා නම් ඒ දේවල් පිළි අරගෙන ඒ විදියට කටයුතු කරන්න අපට පුළුවන් කමක් තියෙන්න ඕන. ඒක තමයි බුද්ධ චරිතෙන් මේ කතාවෙන් අපි ඒ දේ ජීවිතයට එක්කහො කරගන්න ඒක තමන්ගේ ජීවිතයට හැමදෑම වාසනාවක් ගෙන දෙයි. දැන් මේ හාමුදුරුවරු නැවත වරක් බුදුහාමුදුරුවන්ගේ දැනුම් දීම පරිදි පන්සලට ආවම උන්වහන්සේ මේ හාමුදුරුවෝ 500ට තමයි මම මාත්‍රකාවට දේශනා කරපු පාඩය හා ධර්ම කරුණු විස්තර කරන්නේ. උන්වහන්සේ උගන්වනවා චත්තාරිමානි භික්ඛවේ බයානි උදකෝ රෝහන්තේ පාටිකංකි තබ්බානි මහණෙනි වතුරකට බහිනකොට නැතිනම් අපි දන්නේ නැති ගඟකට වැවකට මුහුදකට කෙටියෙන්ම කියනවා නම් ජලය පිරිච්ච තැනකට බහිනකොට ඒ ජලය ගැන බිය හතරක් ඇති කරගන්න ඕන. කතමානි චත්තාරි මොනවදේ බිය හතර භූමි බයං කුම්බීල බයං ආවත්ත භයං සුසුකා භයං මයිකින් එක කියන්නම් භූමි භයං භූමි කියලා කියන්නේ පාලියෙන් දියවැල් වලට අපි දන්නේ නැති ජලයකට බහිනකොට මහ විශාල අපි දන්නවා සමහර වෙලාවට අපට නොපෙනී දිය යටින් එන දියවැල් වෙනවා. ඒ දියවැල් වලට අපි අහු වුණොත් අපිව දිය යටින්ම අරගෙන ගිහිල්ලා මරණයට විනාශයටපත් කරනවා. ඒ නිසා ඔබත් විනෝද ගමනක් වේවා, චාරිකාවක් වේවා යන අවස්ථාවක දිනපතා පත්‍රයක් අරගෙන බලන්න විනෝද චාරිකාවේ ගිහිගේ පිරිස දියේගිලි මරොදකි මේ වගේ කොච්චරනම් අවාසනාවන්ත සිද්ධි දිනපතා පුවත්වල අපට කියවන්න ලැබෙනවද ඇයි අපි වතුරක් දැක්ක හැටිය කලබලෙන් ඒට පණිනවා සතුටු වෙන්න නමුත් ඒ ගැන බියක් ඇති කරගන්නේ නැහැ ඔබත් මූලිකවම මම ධර්ම කරුණු පස්සේ විස්තර කරන්නම්. එතකන් මේ මතු පිටින් ගන්න තියෙන දේත් ජීවිතයට එකතු කරගන්න. ඊට පස්සේ වැවකට ගඟකට මුහුදකට බහිනකොට මුල්ම බය ඇති වෙන්න මේ වතුරේ අපට නොපෙනෙන දියවැල් තියෙන්න පුළුවන්. ඒක හිතේ තියාගන්න. දෙවෙනි එක කුම්භීල බයම. කුම්භීල කියලා කියන්නේ කිඹුලන්ට. අපි මේ නොදන්න වතුරකට මුහුදෑර වතුරකට බහිනකොට වැවකට ගඟකට බහිනකොට කිඹුල්ලු ඉන්න පුළුවන්. එහෙනම් ඒ බයත් අපේ හිතේ තියෙන්න ඕන. තුන්වෙනි බය ආවට්ට බයයි. ආවට්ට කියලා කියන්නේ පාලියෙන් දිය සුලි වලට. යම් වතුර පාරක කැරකේ කැර කියන මහ විශාල දිය සුළි තියෙන්න පුළුවන්. අපි දිය සුලියකට අහු වුණොත් අනිවාර්යෙන් අපිව අරගෙන ගිහිල්ලා විනාශ කරනවා. හතරවැන්න සුසුකා භයං. සුසුකා භයං කියලා කියන්නේ වතුරවල ඉන්න පුළුවන් මහ විශාල ගංගාවල වැව්වල මහ මුහුදේ නපුරු මාළු හා භයානක විෂ සහිත වතුර ජීවත් වෙන සත්තු. ඒ අයගෙන් අපට අනතුරක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුව උගන්වනවා සමාජෙ මතු පිටින් ගත්තම මේ බය හතර වතුර පාරකට බහිනව කොට තියෙන්න ඕන වගේම ඔන්න දැන් ඉඳලා ඔබ හොඳට වටහා ගන්න මෙතන ඉඳලා අපි මේ කියන බය හතර සමාජෙට කොහොමද ගලපගන්නේ කියන එක පැහැදිලි කරන්න. නැසගෙන මහණෙනි මේ සමාජය කියලා කියන්නේ අපි ජීවත් වෙන වටපිටාව කියලා කියන්නේ හරියට නොදන්න ජලාශයක් වගේ. එහෙනම් මේ සමාජය නැමැති ජලාශයට බහිනකොට ඒ කියන්නේ සමාජයෙන් අපි ජීවත් වෙනකොටත් මෙන්න මේ කලින් කියපු බිය හතර අපේ හිතවල තියෙන්න ඕන. මොකක්ද මේ බිය හතර? දැන් මම කලින් විස්තර කරා මතු පිටින් දැන් මම එහි එන අභ්‍යන්තරික ධර්මාර්ථය පැහැදිලි කරන්න. උන්වහන්සේ බොහොම ලස්සනට උගන්වනවා ඕමි භයන්තිකෝ භික්ඛවේ හෝදූපායස්සේතං අදිවචනං දැන් මුලින්ම අපි කිව්වේ ඕමි භයනේ ඕමි කියලා කියන්නේ දිය වැල් වලට ඒක අපිට මතු පිටින් පේන්නේ දිය යටින් එන එකක් නේ ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට උගන්වනවා සමාජයේ අපි ජීවත් වෙනකොට දියවැල් කියලා කියන්නේ කෝදූපායස්සේතං අදිවචනං අපට ඇති වෙන ක්‍රෝධය, වෛරය කියන මේ ක්ලේශවලට. දැන් ක්‍රෝධය, වෛරය කියන එකත් අපට මතු පිටින් පේන්නේ නැහැ. අපේ හිත ඇතුලේ හටගන්න දෙයක්. ඒක එහෙම වෙන්නේ කොහොමද? දැන් උදාහරණයක් ඇටියෙට බුදුහාමුදුරුවෝ මේ අලුත මහණ වෙච්ච වෙච්ච භික්ෂු පිරිසට පන්සලෙන් යන්න කිව්වම සමහරුන්ගේ හිතේ නොසන්සුන්කමක් ඇති වුණා. සමහරුන්ට කේන්තියක් හටගන්න ඇති. බුදුහාමුදුරුව ගැන වුණත් සමහරුන්ට ක්‍රෝධයක් හටගන්න ඇති. අපිව එළෙව්වා කියන හැඟීමක්. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? අපි සමාජ ජීවත් වෙනකොට අපට එකිනෙකා නොයෙකුත් අවවාද දෙනවා. උදාහරණයක් ඇටියට කියනවා නම් දෙමව්පිය දරුවන්ට අවවාද දෙනවා. ගුරුවරු තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවවාද දෙනවා. ඥාතීන් තමන්ගේ ඥාතීන්ට උපදෙස් දෙනවා. භික්ෂුවක් නම් ගුරු හාමුදුරුවෝ ගෝල ශිෂ්‍ය නමට අවවාද දෙනවා. මේ අපි හැමෝම එකිනෙකා අවවාද කරගනිමින් යැපෙන පිරිසක්. හැබැයි සමහරුන්ට මේ කරන අවවාද කැමති වෙනවද සමහර අය? නැහැ. සමහරුන්ට අවවාද කරනකොට මේ අය මොකටද මට අවවාද කරන්න කියලා හිත ඇතුලේ හටගන්නවා මෙන්න මේ කියපු ඌමි භය. ඒ කියන්නේ මේ කියපු දියවැල එහෙම නැත්නම් ක්‍රෝධය, කේන්තිය වෛරයක් හට ගන්නවා. ඇයි? සමහරු කියනවා දරුවන්ට කොණ්ඩේ ඔය විදියට පීරන්න එපා, කොණ්ඩේ හොම දික් කරන්න එපා, කොණ්ඩේ හොඳට කොටට කපා ගන්න, හොඳට තෙල් ටිකක් ගාලා පීර ගන්න. ඔය විදියට නියපොතු දික් කරන්න එපා. නියපොතු හොඳට පිරිසිදුව ලස්සනට සුද්ධ කරගන්න. ඔය වගේ අසංවර ඇඳුම් අඳින්න එපා. බෙල්ලේ ඉඳලා ධනිෂ්ඨයෙන් පහලටත් වැටෙන්න ලස්සන පිරිසිදු ඇඳුම් අඳින්න ඔය වගේ අශීලාචාර විදියට හැසිරෙන්න එපා සීලාචාර විදියට හැසිරෙන්න ඔය වගේ අසංවර කතා කියන්න එපා සංවර කතා කියන්න දැන් මේ මේ වගේ උපදෙස් දෙනකොට සමහරුන්ට මොකද වෙන්නේ ඇත්තටම උපදෙස් දෙන කෙනාගෙන බරපතල කේන්තියක් එනවා වෛරයක් හට ගන්නවා. ක්‍රෝධයක් එනවා. එහෙනම් බුදුහාමුදුරුව ගන්නනවා සමාජ ජීවත් වෙනකොට අනිත් අය අපට දෙන මේ උපදෙස් වලට අපි කේන්ති ගන්නවා නම් ක්‍රෝධයක් හට ගන්නවා නම් ඒ කෙනාට ජීවිතේ සාර්ථක කරගන්න බෑ අනිත් අය අපේ වැරදි පෙන්වලා දෙනවා නම් එය නිදානයක් පෙන්නවා වගේ බොහොම සතුටින් බාර ගන්න කියන එක තමයි බුදුහාමුදුරුව අපට පෙන්වලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න තමන්ගේ හිත ඇතුලේ ක්‍රෝධය, කේන්තිය උපදිනවා නම් ඒක ඇත්තටම බය වෙන්න ඕන කාරණාවක්. මම ඔබට තවත් මේ ගැන ටිකක් බය වෙන්න කරුණක් කියන්නම්. අපි මේ ක්‍රෝධය ගැන කතා කරනකොට කියනවා එකක් කේන්තිය තරහව කියලා වචන කියනවා. අනික ක්‍රෝධය වෛරය කියලා කියනවා. අනික පටිඝ කියලා පාළියේ තියෙනවා අන්තිම භයානක අවස්ථාව. කේන්තියයි තරහවයි ගැටලුවක් නැහැ. ඇයි අපි හැමෝම පෘථග්ජනව හැටියට කේන්තිය හා තරහව එනවා. හැබැයි ඒ තනින් නේ ඉවර වෙන්න ඕන. අපි හිතමු ඔබට කවුරු හරිගෙන කේන්තියක් ඇවිල්ලා පැය 24ක් යන්න කලින් අවසන් වෙනවා නම් ඒක ගැටලුවක් නෑ. ඒ කේන්තිය හෝ තරහව. දැන් උදාහරණයක් ඇටියට අම්මා තාත්තා දරුවන්ට තරවටු කරනවා කේන්ති ඇවිල්ලා සමහරට දඬුවම් කරනවා. හැබැයි ඒක මාස ගණන් හිතේ පැසව පැසව තියෙන්නේ නෑ. තව ටිකකින් දරුවගේ ඔළුව අත ගාලා හොරතල් බස් කියනවා. නමුත් අර දඬුවම් කරනකොට සමහර විට කේන්තියක් තියෙන්නේ නැති එක පැය ගානකින් ඉවර වෙන්න ඕන. හැබැයි කවුරු හරි එක්ක ඇති වෙච්ච අමනාපය මාස ගානක් එක දිගට තියෙනවා නම් පැසව පැසව ඒක ක්‍රෝධයක් වෛරයක් වෙනවා. එය මහ බරපතල අකුසල කර්මයක්. ඔබ හොඳටම බය වෙන්න ඔබ කවුරු හරි එක්ක ඇති කරගත්ත අමනාපයක් අවුරුදු ගානක් එක දිගට පැසව පැසව ඔළුවේ තියාගෙන ඉන්නවා නම් එය අනිවාර්යයෙන්ම පටිඝයක් වෙනවා. ඔබ පටිඝයකට වුණොත් අනිවාර්යයෙන් පටිඝයත් එක්ක මැරුණොත් ලබනාත්මේ සරුප යෝනියක ඉපදෙන්නේ පින් කරපු කෙනෙක් පටිඝයක් එක්ක මැරුණොත් මනුස්ස ලෝකෙ උපදීවි හැබැයි මන්ද බුද්ධික කෙනෙක් වෙනවා. පරන්න කොච්චර බරපතල කරුණක්ද? ඒ නිසා තමන්ගේ හිතේ අවුරුදු ගාණක් තව කවුරු හරි එක්ක තරහක් ඇති වෙලා තියෙනවා නම් ඒක පැසව පැසව තාමත් ඔළුවේ තියෙනවා නම් ඕමි බය තමයි. හරියට දියවැලකට අහු වුණා අපි දිය යටින් ගහගෙන ගිහිල්ලා විනාශ කරනවා වගේ මේ ඔළුව ඇතුලේ හැංගිච්ච ක්‍රෝධයත් කටිගයත් අපිව මහා බරපතල විනාශයකට අරගෙන යනවා. ඒ නිසා මේ බයක් ඇතිවෙන්න ඒකෙන් මිදෙන්න මහන්සි ගන්නවා. දෙවෙනි කාරණාව කුංගීල බයං. ඒක මතු පිටින් කියන්නේ කිඹුල් බය කියලා. බුදුහාඳුර බොහොම ලස්සනට උගන්වනවා සමාජයට ගත්තම මොකද්ද මේ කිඹුල් බව බය කියලා කියන්නේ? කුංගීල බයන්තිකෝ භික්කවේ ඕදරිකත්තස්සේ තං අදිවචනං මහණෙනි කුංගීල බය කියලා කියන්නේ ඕදරිකත්තස්සේ තං අදිවචනං ඕදාරික බවට මම ඔබට පැහැදිලි කරන්න මොකද්ද මේ ඕලාරික බව කියලා කියන්නේ ඇත්තටම ඕලාරික බව කියලා කියන්නේ අපි රස තෘෂ්ණාවට ගිජු වෙලා බොහොම කෑදරකමින් ආහාර අනුභව කරනවා නම් ඒකට අපි කියනවා ඕලාරික බව කියලා. මේ මෙතන සමානයි. මෙතන කිඹුල් බව කියලා කියන්නේ අපි සමාජයේ සමහර අයට කියනවා සමහර අය කෑම කන හැටි දැක්කම හරියට කිඹුලා කිරිමැටි ගිලින්න වගේ කාගෙන කාගෙන යනවා කියලා. අද සමාජයේ බහුතරයක් මිනිස්සු මේ කියන කිඹුල් කතාව තමයි කරන්නේ. දන්නේ නැතුව කෑම පාරණයක් නැතුව තියෙන තරමට රස තෘෂ්ණාවෙන් යුක්තව ගිජු වෙලා කිඹුලා කිරිමැටි ගෙලින්න වගේ කාගෙන කාගෙන ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ අවුරුදු 40 පනිනකොට මහ විශාල බරපතල ලෙඩ ගොඩක් හැදිච්ච ලෙඩු පිරිසක් අද ගොඩක් අය හම්බ කරන මුදල් වලින් වැඩි හරියක් වියදම් කරන්නේ වෛද්‍ය ගාස්තු වලට හා ඖෂධවලට, බෙහෙත් හිත්වලට. ඇයි ඒ? ඒ වෛද්‍යවරු හැමෝම කියන්නේ ආහාර රටාවේ කිසිදු පාලනයකින් තොරව ආහාර අනුභව කරන නිසා කියලා. මේක තමයි බුදුහාමුදුරු කියන්නේ තුඹුල් බය කියලා. අපි ඊට පස්සේ ආහාර දැක්කම ප්‍රිය සම්භාෂණයකට ආහාර තියෙන භෝජන සංග්‍රහයකට සහභාගී වුණාම මේ කියන Tamanට අපත්‍ය يعني සුදුසු නොවන කැපනවන ආහාර දැක්කම දිවට රසක් දැනෙලා කන්න හිතෙයි. හැබැයි ඔබට ඒලාවට ඒ ආහාර මේසය හරියට කිඹුලෙක් දැක්කම ඇතිවෙන බයක් හා සමාන බයක් තියෙන්න ඕන. මං මේ අපි හිතමු අසනීපයෙන් පෙළෙන රෝගියෙක් නම් තමන්ගේ රෝගයට නුසුදුසු අපත්‍ය ආහාර දැක්කම ඒ ආහාර දකින්න ඕන හරියට කිඹුලෙක් වගේ. ඇයි කිඹුලෙක් දැක්කම කවුරුවක්වත් ළඟට කිට්ටු වෙන්නේ පුළුවන් තරම් ඈත් වෙනවා. බය වෙනවා. ඒ වගේ ජීවිතේ අපි හරිගස්ස ගන්න ඕන නම් Tamanta සුදුසු නැති පත්‍ය නොවන ආහාර දැක්කම බයක් ඇති වෙලා ඒ වගින් මිදෙන්න මත්තමට අපි සකස් වෙන්න ඕන. එහෙම වෙන්න හැමෝන්ටම බෑ. එහෙම වෙන්න නම් අපි ළඟ මොකද්ද තියෙන්න ඕන? අනිවාර්යෙන් අපි ළඟ රස තෘෂ්ණාව නැති කරන්න වෙනවා. ජීවිත අවශ්‍ය වෙන විදියට ආහාර නොගන්න වෙනවා. අපි ආහාරගත යුත්තේ ජීවිත ඕන විදියට නෙවෙයි කුසට ඕන විදියට ආහාරයේ උදරයේ යතෝ කියලා කියනවා අපි ආහාර ගත යුත්තේ කුසට ප්‍රමාණවත් පරිදි මතා පුංචි උදාහරණයක් කියන්නම් අපි ආහාර ගන්න ඕන හරියට වෛද්‍යවරයෙක් තුවාලයකට බෙහෙත් දමනවා වගේ. ඇයි මම එහෙම කියන්නේ? වෛද්‍යවරයා තුවාලයකට බෙහෙත් දමනකොට මොකද කරන්නේ? හරියටම තුවාලය ගැන නිශ්චිත කරගෙන තුවාලයට ප්‍රමාණවත් පරිදි බෙහෙත් දමනවා. හැබැයි බැරි වෙලාවක් තව කෙනෙක් බෙහෙත් දමන්න ගිහිල්ලා තුවාල ගැන හොයන්නේ නැතුව අඩු ප්‍රමාණයක් බෙහෙත් දැම්මොත් මොකද වෙන්නේ? තුවාල සුව වෙන්නේ නැහැ, වේලෙන්නේ නැහැ, තුවාලේ නරක් වෙනවා. ඒ බෙහෙත් අඩුවෙන් දැම්ම නිසා. තව කෙනෙක් එහෙම තුවාල ගැන හොයන්නේ නැතුව එක්වරම බෙහෙත් මහ ගොඩක් දැම්මොත් මොකද වෙන්නේ? ඖෂධ ප්‍රමාණය වැඩි නිසා ඒ ඇඟේ තියෙන මසල්ස් කුණු වෙලා තුවාලේ වැඩි වෙනවා. ඇයි බෙහෙත් ප්‍රමාණය වැඩියෙන් දැම්ම නිසා. ආහාර අනුභව කරනකොටත් මේ සංකල්ප මතක තියාගන්න. කුසට අඩුවෙන් ආහාර ගත්තත් ප්‍රයෝජනයක් නැහැ. කුසට වැඩියෙන් ආහාර ගත්තත් කරදරයක්. අපි එහෙනම් ආහාර ගත යුත්තේ කුසට ප්‍රමාණවත් පරිදි. ඒ කියන්නේ පුරාණ වේදනම් පටිහංකාමි කුසේ තියෙන පැරණි වේදනාව නැති කරන්න. ඒ කියන්නේ කුසගිනි දැනෙනකොට අපි දන්නවා බඩට වේදනාවක් තියෙන. ඒක තමයි පුරාණ වේදනාව කියලා කියන්නේ. ඇතිවෙච්ච වේදනාව නැති කරන්න නවංච වේදනං උප්පාදෙස්සාමි අලුත් වේදනාවක් හට නොගන්නත් ආහාර ගන්න ඕන. මේක දන්නේ නැති නිසා අපේ මිනිස්සු මොකද කරන්නේ? තරණි වේදනාව නැති කරන්න කියලා හිතාගෙන කාගෙන කාගෙන ගිහිල්ලා ඉවර වෙනකොට මෙන්න අලුත් වේදනාවක් අධික ආහාර ගත්තම ඇඟින් දාඩිය ගලන්න පටන් ගන්නවා ආස්වාස පාස්වාස වැඩි වෙනවා බත් මතයක් එනවා මේවා තමයි අලුත් වේදනාවල් එහෙම නොදැනෙන්නයි ආහාර ගත යුත්තේ ආහාරවලට අපි බය වෙන්න ඕන හරියට කුම්බීල බයන් කිඹුලෙක් වගේ එහෙම බයෙන් ආහාර ගත්තොත් ඔබට ආහාර පාලනය කරගෙන රස තෘෂ්ණාවට අහු වෙන්නේ නැතුව ජීවිතේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්. තුන්වෙනි බිය සඳහන් කරනවා ආවට්ට බය. ආවට්ට කියලා කියන්නේ දිය සුලියට. તો දිය සුලිය කියලා කියන්නේ මොකක්ද? දියසුලිය කියලා කියන්නේ ආවත්ත බයන්තිකෝ භික්කවේ පංචන්නේතං කාම ගුණානං අදිවචනං මහණෙනි ආවත්ත බය කියලා කියන්නේ පංචන්නේතං කාම ගුණානං අදිවචනං මේ පංචකාමය සඳහායි පංචකාමය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒ වගේම පිනවන්න යන එක. මිනිස්සු සමාජ ගොඩාක් පැටලිලා තියෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන් පහ අධික ලෙස පිනවන්න යන නිසා. ඔබ වැරදි විදිහට හිතන්න එපා. මේකෙන් අපි අදහස් කරන්නේ අස කන නාසය දිව ශරීරය පිනවන්න එපා කියන එක. හැම කෙනෙකුටම මේ ඉන්ද්‍රියන් පහක් පිනවන්න අයිතියක් තියෙනවා. හැබැයි මේ ඉන්ද්‍රියන් පහම ගිජු වෙලා කාලයෙන් වැඩි හරියක් මේ සඳහාම වැය කරන එක තමයි දියසුලියක් කියලා කියන්නේ. ඇයි ඒ? දියසුලියකට අපි අහු වුණොත් අපිව අරගෙන ගිහිල්ලා විනාශ කරනවා. ඒ වගේ තමයි අපි ඇහැම පිනවන්න අහු වුණොත් අපි විනාශ කරනවා. ලකුණු උදාහරණයක් කියන්නම්. බෝධිසත්වයන් වහන්සේ එක්ක යාළුවෝ පස් දෙනෙක් මහා වනාන්තරයක ගමනක් යනකොට යක්ෂණිය වගේ වෙස් වලාගෙන මේ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු යාළුවෝ පස් දෙනා මරා ගන්න බොහොම ලස්සන තරුණ මිනිස් රූපම වාගෙන ලස්සන කාන්තාවන්ගේ රූපම වාගෙන මණ්ඩප හදාගෙන ඉන්නවා බෝධිසත්ව කුමාරයෝ කියනවා යාළුවන්ට මෙතන නම් නතර වෙන්න එපා මේ යක්ෂණියෝ ඉන්නේ මේ කැලේ තරුණ ගැහැණු ළමයි ඉන්න විදියක් නැහැ කියලා. හැබැයි මෙතන හිටියා ඇහැ පිනවන්න ගිජු වෙච්ච යාළුවෙක්. මේ යාළුවා කියනවා මම නම් මෙතන නවතිනවා මේ වගේ ලස්සන කුමාරිකාව මන් නගරෙදිවත් දැකලා නැහැ. මේ අය දිහා බලාගෙන ඇහැ පිනවල මට මරුණත් කමන්නේ කියලා. දැන් අදත් ඔහොම මිනිස්සු නැද්ද සමාජයේ? සමහර අය කියනවා මේ දේ කරලා මට මරුණක් කමන්නේ. මේ දේ කරලා මම හිරේ ගියක් කමන්නේ කියලා. මෙච්චර අන්තර යන්නේ ඇයි? අර කුමාරයාට තුනේ දේ ඇහැ පෙනවන්න ගිජු ලෙස එතන නැවතුණා විනාශයටපත් වුණා. තව ටිකක් ඉස්සරහට යනකොට ලස්සන රූපම වාගත්ත තරුණිය ටිකක් සින්දු කියනවා වාදනය කරනවා ආරාධනා කරනවා කුමාරවරුනි එන්න ලස්සන සින්දු අහලා කන පිනව ගන්න කියලා. බෝධිසත්ව කුමාරයෝ කියනවා අහු වෙන්න එපා මේ යක්ෂණියෝ. හැබැයි එතන හිටියා කන පිනවන්න ගිජු වෙච්ච කෙනෙක්. ඔහු කියනවා මේ වගේ ලස්සන කටහඬවල් මේ වගේ ලස්සන ගීත ගායනා මා නගරෙදිවත් අහලා නැහැ. මේ සින්දු ටික අහලා මට මරුණක් කමන්නේ නැහැ කියලා නැවතුණා. විනාශ වුණා. ඇයි ඒ? එකම හේතුව කන පෙනවන්න ගිජු වෙච්ච නිසා. එහෙනම් ඔබට වැටහෙනවා බුදුහාර කොච්චර ලස්සනට උපමා කරාද? හරියට මේ අස කනනාසිය දිව ශරීරය පිනවන්න ඒකට එපා කියලා නැහැ. හැබැයි මේ ඉන්ද්‍රියන් පහ පිනවන්නම ගිජු වුණොතින් හරියට ආවත්ත බයං දියසුලියකට වුණා වගේ. ඔබව අනිවාර්යෙන් අරගෙන ගිහිල්ලා විනාශයටපත් කරනවා. හතරවෙනි එක සුසුකා බය. මම සුසුකා බය කියන එකට අදහස් කළා මේ වතුර ගංගාවල ඉන්නවා නපුරු සත්තු නැත්තම් නපුරු මාළු නැත්තම් විස සහිත ඒ ජලයේ ජීවත් වෙන සත්තු. මිනිස් සමාජය හැටියට ගත්තට පස්සේ බුදුහාමුදුරුව මේක විශේෂයෙන් ගිහි පැවිදි දෙපස් දෙපක්ෂයටම පොදුයි උන්වහන්සේ උගන්වනවා සුසුකා බයන්තිකෝ භික්ඛවේ මාතුගාමස්ස අදිවචනං මේ නපුරු මාළු නැත්තම් මේ විදියට හඳුන්වලා තියෙන්නේ මෙතන එක් වචනයක් පමණයි තියෙන්නේ විරුද්ධ පාර්ශවය. ඒ කියලා කියන්නේ විරුද්ධ පාර්ශවය කියලා කියන්නේ පිරිමි අයට නම් මෙතන විරුද්ධ වෙන්නේ කාන්තා පාර්ශවය. කාන්තාවට නම් මෙතන විරුද්ධ වෙන්නේ පිරිමි පාර්ශවය. මේ දෙගොල්ලන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් ඇතිවෙන වැරදි බැඳීම තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. සමාජ ජීවත් වෙනකොට අපි මේ කියන දෙගොල්ලොත් එක්ක අසම්මත බැඳීමක් ඇති කරගත්තොත් ඒක හරියට නපුරු මාළුවෙකුට අහු වුණා වගේ තමයි. ඒ කියන්නේ අහු වුණොත් අහු වුණාමයි. ඒකයි මේ ලස්සන වචනේ එතන කියන්නේ. දැන් පිරිමි කෙනෙක් වෙනත් කාන්තාවකට අහු වුණොත් ගැලවෙන්න බෑ. අහු වුණොත් අහු වුණාමයි. ඒ වගේම ගැහණියක් තව පිරිමියෙකුට අහු වුණොත් ඒත් ගැලවෙන්න බෑ. බර කොච්චර ලස්සනද? එතන උගන්වන සුසුකාබය කියලා කියන්නේ ඒක තමයි. නිසා අපි මේ දේ හොඳට පුරුදු කරන්න බුදුහාමුදුර මෙතෙන්දී උගන්වනවා මේ අය ආකාර අටකින් අල්ලගන්නවා එකක් තමයි ඒ ආකාර අට තමයි එකක් දැකීමෙන් ඒ වගේම සිනාසීමෙන් නොයෙකුත් ත්‍යාගී භෝග දීමෙන් එවැගේම හැඬීමෙන් එවැගේම නොයෙක් මායම් ඉදිරිපත් කිරීමෙන් එවැගේම ස්පර්ශයෙන් මේ ආදී වශයෙන් මේ අය ඔබව එකිනෙකා අල්ල ගන්න බලනවා. එහෙනම් මේ හැම වෙලාවකදීම අපි වෙනත් පිරිමියෙක් නම් වෙනත් කාන්තාවක් දිහා බලනකොට කාන්තාවක් නම් වෙනත් පිරිමියෙක් දිහා බලනකොට සසුඛා බය කියන බිය ඇති කරගත්තොත් මා හිතනවා සමාජයේ කිසිම ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අද දවසේදී මේ කියන චාතුම සූත්‍රය අනුව ඔබත් සමාජ ජීවත් වෙනකොට මේ බිය හතර ඇති කරගෙන ජීවත් වුණොත් ඔබට මොන සමාජයක හිටියත් කිසිදු බයක්, සැකයක්, සංකාවක් නැතුව අනිත් අයට අවිශ්වාසවන්ත නොවි විශ්වාසවන්ත කෙනෙක් ඇටියට ජීවිතයේ සැපසේ ගත කරන්න පුළුවන්. එහෙනම් ඒ සඳහා ඔබට අනන්ත ධර්මයේ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්මානිසංසය තුලින් ඔබේ සියලු මළගිය ඥාතීන් සුවපත් වී නිවන් දකීවා ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය නිරෝගී සුවය ජීවිත ආරක්ෂාව ලබා දෙත්වා අවසානයේදී ඔබ ප්‍රාර්ථනා කරන සියලු ධාර්මික සිතුම් පැතුම් පිට වේවා ඔබට ජීවිත අභිවෘද්ධිය ලබා දෙත්වා අවසානයේදී සංසාරේ මේ ධර්මානි සංසය තුලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී ශාන්ත සුන්දර පරම රමණීය අමා මහ නිවන් සම්පත්ම හේතු වේවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන් රක්칸තු තං මමං අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ බලපිටිය වනදුව ශ්‍රී පවරින්දාරාම විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යනාංශයේ කතිකාචාර්ය රාජකීය පඬිතුක පූජ්‍යපාද බලපිටියේ ශ්‍රී සීවලී ස්වාමින්වරන් වහන්සේ උදාරතර ශාසනික සේවාවක් කරනු ලබන උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා ආශිර්වාද කරමු. පින්වත් ඔබටත් පිළිවන් දිනපතා ප්‍රචාරය වෙන ධර්මදේශනා සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්නට තොරතුරු විමසන්න මෙන්න මේ දුරකථන අංකයෙන් 012 ආගමික අංශයේ දුරකථන අංකය 0112 697යි 140. නැවතත් දුරකථන අංකය 0112 697යි 140. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you. ඔබ රැඳෙන්නේ සදේශීය සේවය සමග. සදේශීය සේවයෙන් රාත්‍රී 8 සිට 9 දක්වා හෝරාව තුලත් ධර්මානුශාසනාවකට සවන් දෙන්නට ඔබට පිළිවන්. රාත්‍රී ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ හඳුනගනිමු. හැන්දන් වලින් අපනයන